නමස්කාර වේවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මගේ අමතන වාර්තාවක් ඇටියට මම සටහන් කරගත්ත නැහැ. මට තියෙන්නේ සක්මන් භාවනාව පිළිබඳ සක්මන් භාවනාව කරනකොට ස්වාමීන් වහන්සේ දැන් පාදයේ ඔසවනකොට සැහැල්ලු බව ඉදිරියට ගෙන යාම පහළට සල්ලු කිරීම ලැබීම ඔය හැම අවස්ථාවකම ස්වාමීන් වහන්සේ බොහෝම සිහියෙන් සිද්ධ වෙනවා. එතකොට අර පය තැබෙනකොටත් ඒකේ අර පොළව තෙතනන් ඒලාට සීතල ස්වභාවය ඒකත් දැනෙනවා. ඔහොම ටික වෙලාවක් ස්වාමින්වහන්ස සක්මන් භාවනාවේ බොහොම සියෙන් ඒක වේගයෙන් අර සිතේ වෙනස් වීම, කය වෙනස් වීමයි දෙකම දැක දැක ඉන්නකොට එක අවස්ථාවක කාලෙක මම මේ සක්මන් භාවනාවේ යෙදුනට එකතැන එකතැන ඉන්නවා එකතැන එකතැන විදෙනා වගේ මට හැඟීමක් දැනුනේ ස්වාමීන් වහන්සේ. එන්නේ ඒ ස්වභාවය තමයි මට වහන්සේගෙන් පැහැදිලි කර ගන්න ඕනේ. දැන් මම සක්මන භාවනාවේ යෙදෙනවා මේ විදිහටම සතියෙන්. එතකොට අර එකතැන ඇවිද්දට මම එකතැන එකතැන ඇවිදින ස්වභාවයක් තමයි මට තේරුනේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මහන්සකින් උපදේශම්. එතකොට හිතන්න යනකොට දැන් ඔබතුමිය ඔය කියන සක්මන කරගෙන යනකොට වම් කකුල තියෙනවා ඊට පස්සේ ඇඟිලි තියෙනවා කකුල ඔසවනවා දකුණු කකුල තියෙනවා ඒක ඉස්සරහට යනවා ඔසවනවා මේ විදිහේ ස්වභාවයක් වුණා කියන්නකො ඔය ඔය කරන ස්පර්ශ කිරීම. එතකොට බලන්න එතකොට අර සිද්ධ වෙන ක්‍රියාදාමයක් හැටියට වම් කකුලට සහ දකුණු කකුලට කියන දෙකම සිද්ධ වෙන්නේ එකහා සමාන දෙයක් සංගා හිතට හංගින්න පුළුවන් හිතෙන්නත් පුළුවන් බවද මේ එකතන යෑමක් ඔකේ තියෙන්නේ කියලා මොකද ක්‍රියාවලියක් සිද්ධ වෙනවා නමුත් වෙනසක් විශේෂ වෙනසක් නැති හින්දා ඔව් සමහර විට ඒකෙ හින්දා වෙන්න පුළුවන් ඔය වගේ දේවල් තේරෙන්නේ. මම ඕක පොඩි අදහසක් මෙහෙම කියනවා. එහෙම ඔබතුමිය බලන්න අඩියේ පළවෙනියෙන්ම කොහෙද දින තියෙන්නේ? ඊළඟට කොහොමද තියෙන්නේ? අවසානයේ කොහොමද ආන්නේ හැටියට ඕක කඩන්න. ඒක හරියට අර බලන්නකෝ අපිට ශරීරයක් ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක කැලියට කඩන. කොටස් කිහිපයකට කඩනවනේ. ඔය කඩලා විවේචනය කරනවනේ විභජ්‍යවාදී භෝගෝතම කියලා බුදුරජාණන් වහන්සේ අනුකූප කියන්නේ. ඉතින් ඒ වගේ ඕකේ තියෙන ඒ කොටස් ටික චුට්ටක් තවදුරටත් විස්තර කරගන්න බලන්න. තවදුරටත් බෙදලා බෙදලා දකින්න බලන්න. අන්න එතකොට අලුත් විශේෂත්වයක් අහුවෙන්න පුළුවන්. කොහොම නමුත් භාවනාවේ විශේෂ වැරද්දක් කියලා කියන්න බෑ. ඒක එක්තරා විදිහට අර හිතෙන එකක් විතරයි. ඒක බැහැර කරලා දාන්න අපි එතකොට ගොඩක් වෙලාවට අවධානය යොමු කරගන්න හොඳ වෙන්නේ සහ වුණා වෙන්නේ ඒ සිදුවෙන ක්‍රියාවලිය පැත්තටයි සිදුවෙන ක්‍රියාවලිය කියලා කියන්නේ අපි අර සිහියෙන් ඉන්න ඒ ස්වභාවයන් ටිකයි. ඒක එතකොට සිද්ධ වෙනවා නම් එතන තමයි. ඒවනම් බලන්න ඊළඟ වතාවේදී අර කියන හැටියට කමඨං වාදාක් වගේ සකස් කරගන්න හෝ අදුමතරමේ භාවනාව කරලා ඉවර වෙලා භාවනාව පටන් ගත්තේ කොහොමද ඊළඟට මොකද වෙන්නේ හෝ ඊළඟට මොකද්ද කළේ මොකද වුනේ ඊළඟට මොකද්ද කළේ මොකද වුනේ ආන්නේ ආකාරයට ඒ මතකයේ තියෙන ටික පෙළ ගස්ස ගන්න බලන්න. මතකයේ ආවර්ජනය කරගන්න බලන්න. හොඳයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං උපාත නමස්කාර වේවා.